ඒ වගේම අපේ ජීවිතය සකස් කරගන්නවා වගේම අපි මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන අවසානයේදී උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිස්ථානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. අද දවසේ අපිට යෙදලා තියෙන්නේ අපේ උරුමය ගැන සාකච්ඡා කරන්න. නමුත් මේ සතිය අපි සාකච්ඡා කරමින් ඉන්නේ මහා චත්තාර ඉලක්ක සූත්‍රයට අනුව තමයි අපි බොහෝ දේවල් සාකච්ඡා කරේ. ඉතින් මූලිකවම උරුමය ගැන කියනවා නම් කියන්න තියෙන්නේ දැන් විශාල තුවාලයක් තියෙනවා කෙනෙකුට තුවාලයක් තියෙන කෙනෙකුට ඒ තුවාලේ හොඳ කරගන්න අවශ්‍ය කරන බෙහෙත් වර්ග දන්නේ නැත්තම් එයාට අපි දන්නවා හුඟක් වෙලාවට අපිට දැන් වෙදකම් වල වගේ උරුම වෙච්ච වෙදකම් තියෙනවා. ඒ ඒ જાති වලට ලෝකයේම තියෙන එක එක ක්‍රම. ඒකට ඒ ඒ ක්‍රම තියන අයට ඒ ලෙඩ වලින් ඇති වෙන වේදනා නැති කර ගැනීම සඳහා උරුම වෙච්ච බෙහෙත් හේච්ච ආදී තියෙනවා. ඒකට අපිට තියෙන එක අපේ අපේ සිංහල වෙදකම කියන්නේ එක උදාහරණයක් විදිහට සිංහල පුරාණ වෙදකමක් තිබුණා. ඒවා හරි ආශ්චර්යමත් දේවල්. හිතා ගන්නවත් බෑ මේවා කොහොමද වෙන්නේ කියලා. නේද? සමහරලාට ඇහි ඇහැට ලෙඩක් හැදෙනකොට බෙහෙත් බඳින්නේ කකුලට. නේද? එතකොට ඒ වගේ මේ කරලා ඒ ආශ්චර්යමත් විදිහට සුව වෙන ස්වභාවයක් එහෙම තියෙනවා. එතකොට අපි කියන එක අපිට උරුමයක් කියලා. එතකොට ඒ උරුමයන් අපි රැකගත යුතුව තියෙනවා. හැම දෙයක්ම ආරක්ෂා කරගත යුතුව තියෙනවා. ඒ වගේ අපි මහා චත්තාරීසී සූත්‍රය ගැන කතා කරනකොට එතනත් පේනවා අපිට තියෙන උරුමයක් ඒක. ඒ උරුමය තමයි හිතේ තියෙන දැන් මේ කයේ තියෙන දේවල් නම් මොනවා හරි කරලා එක එක උපක්‍රම බෙහෙත් වගේ දේවල් යොදලා වේදනාවක් නැති කරගන්න පුළුවන්. නමුත් හිතේ තියෙන ඒවා හිතේ තියෙන වේදනාවල් නැති කරගන්න වෙන ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම හිතේ තියෙන වේදනාවල් ආය ඇති වෙන්නේ නැති தත්ත්වෙටම නැතිකරන්න ඒවා නැති කරන ක්‍රමවේදය දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දුක් කියන ඒවා වේදනාවල් කියන දුක් වේදනාවල්. ඒ වේදනාවල් නැවත දුක් ඇති නොවන විදිහටම නැති කරගන්න දේශනා කරලා තියෙන ක්‍රමයක් අපිට උරුම වෙලා තියෙනවා. එහෙනම් ඒක නෙවෙයිද අපිට ලැබිලා තියෙන විශාලම උරුමය. නේද? එතකොට අපි අනිත් උරුමයන් ගැන කතා කළ යුතු තියෙනවා ඉදිරියේදී කතා කරනවා නොයෙකුත් ක්ෂේත්‍රයන් පිළිබඳව. නමුත් මේ ලැබිලා තියෙන උරුමයන් පිළිබඳව අපිට ලැබෙච්ච ලොකුම උරුමය තමයි බෞද්ධ ධර්මය තුල ලැබිලා තියෙන උරුමය. එහෙනම් ඒක ගැන අපිට ලොකු අදහසක් තියෙන්න ඕනේ. ඊයේ දවසේ අපි කතිකාවත ගැන කතා කරා. ඒ කියන්නේ මේ ධර්මානුකූලව කොහොමද අපි මේ චත්තාර්ථික සූත්‍රය සමාජගත කරන්නේ කියලා විශේෂයෙන්ම අද කාලීනව තියෙන මේ නිවන් දකින්නවා කියන එක ගැන තියෙන මහා අද්භූත අදහස් නේද? අද්භූත අදහස් තියෙනවා. ඒ කියන්නේ මේ මේක නිකන් අහම්බෙන් වෙන දෙයක්. මේක නිකන් මේ මේක නිකන් මේ කාට හරි සහතික දෙන්න පුළුවන් එකක් වගේ නේද? තමන්ගේ තුල ඇති වෙලා තියෙන මානසික විපර්යාසයකිනුයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. අපි අපිව තේරුම් ගන්නකොට මේ ශරීරයවක්වත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් හුස්ම ගන්න එක මම කරන වැඩක්ද නෑ වෙන කෙනෙක් කරන වැඩක්ද නෑ එහෙනම් හුස්ම ගන්න එක කරන්නේ කරවන්නේක් නෑ ඇස පිහෙලන එක ආහාර දිරවන එක දාඩිය දාන එක හරි මේ ශරීරයේ තියෙන සියලු ක්‍රියාකාරකම් අන්ධ කරන්නේ වෙන කෙනෙක් කරනවද එහෙනම් කරන්නේ කරවන්නේ කවුරු හරි බයිනකොට මට තරහ එන එක හරිද? නොයෙකුත් දේවල් දැක්කම මට ලෝභ හිතෙන එක මන්ද කරන්නේ නෑ. වෙන කෙනෙක්ද කරවන්නේ නෑ. එහෙනම් කරන්නේ කරවන්නේක් නෑ. මේ ඔය චුට්ටු මන් දැන් කිව්වේ දන්නේවද නැද්ද? අපි දන්නේවා කිව්වේ. මේ ටික මතක් වුණාද අඩුම ගානේ? හැබැයි කවුරු හරි කිව්වොත් කරන්නේ කරවන්නේක් නෑ කියලා පිරිසුදු මනුස්සයෝ කියලා කියනවා. නේද? එහෙනම් ළඟම තියෙන දේවල්වත් පේන්නේ නැති අපිට. නේද? ළඟම තියෙන දේවල්වත් පේන්නේ නැති අපිට ඒ සියලු දේ දැන ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල අපිට එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. ඒකින්ද අපි ඒක ඊ타ත්ම ගෞරවයෙන් ආරක්ෂා කරමින් ඒක උරුමයක් විදිහට රැක ගන්න මට එහෙම එහෙම වැඩපිළිවෙලක් හම්බෙලා තියෙනවා. මේකේ තියෙන සම්පූර්ණයෙන්ම ඇත්ත తত্ত্বය තේරුම් ගැනීම සඳහා ඇත්ත තේරුම් ගත්තොත් ඇත්ත තේරුම් ගත්තොත් ආය අමුතුවෙන් තණ්හාව වයින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේක තේරුම් අරගෙන ජීවත් වෙන්න අවශ්‍ය කරන සියලු දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒක අපි රැකගත යුතු තියෙනවා. නේද? ඒක තමයි අපිට ලැබිලා තියෙන ලොකුම උරුමයක් විදිහට තියෙන්නේ. ඒක හින්දා ඒ ප්‍රායෝගික පැත්තක් අපි නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඒ දේවල් වල සත්‍ය ස්වභාවය ගවේෂණය කරන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න ඕනේ. ඒකෙන්ද අපි මේ ලැබිලා තියෙන අවස්ථාව ගිලිහෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරලා අනාගතයට උරුම කරන්න ඕනේ. ඒකයි අත්‍තරම අපි මේ වගේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ අපිට ලැබිලා තියෙන මේ බොහෝ උරුමයන් පිළිබඳව සාකච්ඡා කරන මේ වැඩසටහන මේ වගේ විවිධ මාතෘකා ඔස්සේ යන නමුත් අපිට අවශ්‍ය කරන ධර්ම කරුණු ප්‍රබලවම ඒක රාශි කරගන්න පුළුවන් විදිහට වැඩසටහන් මාලාව සකස් කරගත්තේ ඒකයි. ඉතින් අද අපි මේ ලැබිලා තියෙන උරුමයන් ආරක්ෂා කර ගැනීම ගැන තියෙන වටිනාකම වැඩි කරගන්න ඕන අද මේ වෙනකොට හුඟක් වෙලාවට හුඟක් අය බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන සලකන්නේ ලඝු කොට නැත්නම් ඒක යල්පැන ගිය පරණ අයට ක්‍රියාත්මක කරන්න හොඳ එකක් වගේ. දැන් අද වර්තමාන කාලයට මේක හරියන්නේ නෑ වගේ අදහසක් තමයි සාමාන්‍ය හුඟක් අයට නිකන් පූර්ව ආකල්පයක් තියෙන මේක ගතානුගතිකයි කියලා. මේ ගතානුගතිකයි මේක මේ කාලෙට අකාලික වූ මේ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මය මේ කාලෙට ගැලපෙන්නේ නැහැ කියලා අපි හිතනවනම් ඒක අපේ වැරදි අදහසක්. ඒකින්ද ඒ වැරදි අදහස අයින් කරගෙන අපි ඉක්මනට මේ කාලේට ගලප ගලප ගලප ගලප ගලප ගලප බලන්න ඕනේ අපිට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් බව එතකොට වැටහෙයි. හොඳයි. අද අපි අපිට ලැබිලා තියෙන මේ ක්‍රමවේදයක් ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න යනකොට කලිනුත් මම කතා කරා. නමුත් මේක ස්ථීර කරගත යුතු හින්දා තමන්ගේ ජීවිතයට මම මේ පිළිබඳව සාකච්ඡා කරන්න කල්පනා කරේ. අපේ උරුමය කියන දේ තුලින් හරි ඒ තමයි අපි අහලා තියෙන දසරාජ ධර්මයන් ගැන එතකොට මේ පිළිබඳව පසුගියදා කැලණි රජමහා විහාරස්ථානයේ පැවැත්විච්ච ඒ ධර්ම දේශනාවෙන් ගොඩාක් කරුණු අපි සාකච්ඡා කරා. නමුත් ඉදිරියේදීත් ඒ වගේ තව කරුණු ඒක රාශී කරගන්න ඕනේ. මොකද අපිට තේරෙන්න ඕනේ මේවෙන් අපිට තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳෙන හැටි ඒක උරුමයක් කොට ආරක්ෂා කරගන්න අර තියෙන ගතානුගතික අදහස් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න මේවා ගවේෂණය කරන්න ඕන. මේකෙන් මේක කරන්න පුළුවන්ද කියලා. හොඳයි. දසරාජ ධර්මයන් ගැන අපි අහලා තිනවා. දසරාජ ධර්මයෙන් රජ කරනවා කියන එක අපිට නිකන් සිහිනයක් වගේ නිකන් නිකන් අර ඒකත් අර නිවන් දකින්නවා වගේ තමයි මේ. නේද? හිණයක් වගේ කියන්නේ ඒක මොකද්ද අපේ ඒ කාලේ රජවරු කරපු එකක් මේ කාලෙට හරියන්නේ නෑ කියලා ඒ හරියන්නේ නෑ කියන පූර්ව පූර්ව අදහස තියෙන්නේ දසරාය ධර්ම කියන්නේ මොනවද කියලා දන්නේවත් නැතුව. ඒක තමයි අපේ තියෙන ගැටලුව. එතකොට ඊළඟට ඕක දැක්ක ගමන් හිතන්නේ මේක රජුරවන්ටනේ හරියන්නේ. නෑ. අපි හැමෝම රාජ්‍යයක් කරනවා. <laughs> හැමෝම රජ වෙලා ඉන්නේ කොහෙද? තමන්ගේ ලෝකේ. තමන්ට ලෝකයේ ඇතුලේ සමහර අය ඒ ආධිපත්‍යය gederටම තියෙනවා. දැන් gedera රජවර කරන කට්ටියක් ඉන්නවා. කාර්යාලය රජ කරන කට්ටියකුත් ඉන්නවා. යාළුවෝ ටික රජ කරන කට්ටියකුත් ඉන්නවා. නේද? ඒතර එක එක ආයතන රජ කරන කට්ටියකුත් ඉන්නවා. ඉතින් එහෙම හැම හැමතැනම රජවරු ඉන්නවා. රජවරු විතර නෙවෙයි රැජිනියොත් ඉන්නවා. නේද? ඒකට මේ හැම කෙනෙකුටම තමන්ගේ තමන්ගේ රාජ්‍යය අරගෙන යන්නකෝ යන්න පුළුවන් මේ දසරාජ ධර්ම භාවිතා කරලා රාජ්‍යය පුළුල් කරගන්න පුළුවන්. එතකොට එතකොට අපේ ජීවිතේට ඇත්තටම තතිකාවතක් විදිහට මේක එකතු වෙන්න ඕනේ. අපේ ජීවිතේට එකතු වෙන්න ඕන කාරණාවක්. මම මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහා චත්තාරි සූත්‍රය වගේම මේ දෙක මිශ්‍ර කරගෙන මේ ලෞකික ලෝකෝත්තර කියන පැති දෙකක් ගැනයි මේ කාරණා දෙක. ඒකයි මම මේ අද මේ ගත්තේ තේරෙන්න මේ දෙකෙන්ම යන්නේ අපි කොතෙන්ද? මහා චත්තාරි සූත්‍රය පැහැදිලිවම කතා කරන්නේ මේ ලෞකික පැත්තේ ඉඳන් ලෝකෝත්තර පැත්තට යන එක ගැනමයි. ඒකයි කිසිම දෙයක් නැහැ කෙලින්ම කොහොමද කෙනෙක් නිවන් දකින්නේ කියන එක. දැන් දසරාජ ධර්ම වගේ එකක් ගත්තොත් එහෙම ලෞකික පැත්තට බරයි කියලා අපි කිව්වට මේකත් අන්තිමට ගිහිල්ලා තියෙන්නේ කොහෙද? බලන්න ලෝකෝත්තර පැත්තට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන හොඟක් කාරණා හැම එකක්ම ලෞකික පැත්තට බරව තියෙන කියලා හිතන හොඟක් කාරණා තුලින් අපි ගිහිල්ලා තියෙන ඒකට අන්තිමට බලනකොට ලෝකෝත්තර පැත්තට යහපතක් උදා වෙන විදිහට. ඒක හින්දා තමන්ගේ පාලන තන්ත්‍රය තුල තමන් කරගෙන යන පොතන හරි තමන්ට පාලනයක් තියෙනවා නම් පවුලේ දෙන්නෙක් එකතු වුනහම එක්කෙනෙක් කියනවා නම් ඔයා තමයි නායකයා කියලා. දැන් දරුවෝ තුන් දෙනෙක් හතර දෙනෙක් ඉන්නකොට අම්ම කෙනෙකුට ඒ අම්මා එතන නායකයෙක්. හ්ම්. ඒ වගේ හැමෝම කාව හරි පාලනය කරනවා. එහෙනම් හැමතැනකම නායකයෝ ඉන්නවා. ඒ හැම කෙනෙකුටම තමන්ගේ පාලන ශේෂ්ත්‍රය තුළ මේ දසරාජ ධර්මයන් වලට අදාළ විදිහට කටයුතු කරන්න පුළුවන්. බලන්න මං කියන්නේ බොරුද කියලා. ඒ කියන්නේ මේ මේක මේ මහ පුදුම වැඩක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මය මහා පරිමාණ ලොකුම තැනකට යොදවන්න පුළුවන්. ඒ කරුණු ටික මධ්‍යස්ථ තැන් වලට යොදවන්නත් පුළුවන්. කුඩා අනු කුඩා තැන් වලට යොදවන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයෙකුට යොදවන්නත් පුළුවන්, පවුලකට යොදවන්නත් පුළුවන්, කණ්ඩායමකට යොදවන්නත් පුළුවන් ගමකට යොදවන්නත් පුළුවන් නේද පළාතකට යොදවන්නත් පුළුවන් රටකට ලෝකයකටම යොදවන්න පුළුවන් හැමතැනටම ගැලපෙන දෙයක්. ඉතින් එච්චර ගැලපෙන දේවල් ටිකක් තමයි අපි මේ උරුම කරගෙන අපිට උරුම වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඕක මේකත් කතා කරලම අපි චත්තාරි සූත්‍රය කතා කරලා තියෙන වෙලාවෙ හින්දා මේකත් පොඩ්ඩක් කතා කරලම ඊට පස්සේ අපි මේ ඔය කතා කරපු දෙයට යන් ආයතරයක් මේක කොච්චර ගලප ගන්න පුළුවන්ද? ඇත්තටම මේක පුද්ගලික දියුණුව සඳහා හේතු වෙනවද නැද්ද කියලා පුංචි කණ්ඩායමකට පවා දසරාජ ධර්ම කියන එක පළවෙනි එක තමයි දානය කියන්නේ. දානය කිව්වම හැබැයි අල්ලාගෙන දෙන දානය නන් නෙවෙයි බුදු සාසනේ අල්ලාගෙන දෙන දානය එහෙම නැහැ. හරිද? මොකද අල්ලාගෙන දෙන දාණය හින්දා වෙලා තියෙන නැස්පැත්තිය මම හැමදාම කියනවා. එතන විහාරස්ථාන සුසාන භූමි වගේ වෙලා. ඇයි එහෙම කියන්නේ? සුසාන භූමිය වල පේන්න තියෙන මොනවද? අහවලාට නේද උපත විපත අහවලාට නිවන් සුව ලැබේවා අහවලාට නිවන් සුව ලැබේවා කියලා. සමහර ව්‍යවස්ථාන වලත් කොහොමද? ලයිට් කණුවක් තියෙනවා නම් ලයිට් කණුව පවන්නේ පොඩි ලයිට් කණුවක් ඉතින් ඕක. අර ලයිට් කණුවට යන වියදමෙන් සාමාන්‍යයෙන් 10න් එකක් විතර අර ගල් පුවරුවට ගිහිල්ලා තියෙනවා. මම හිතන හැටියට. හරිද? එතන ගලෙන් කොටලමයි තියෙන්නේ නිකන් නෙවෙයි. හරිද? හුඟක් අය ප්ලාස්ටික් වලින්වත් තිබ්බනම් ඕක ටික දවසකින් කැඩලා බිඳලාවත් යන්නේ නැහැ. ගලේ කෙටුව අකුරෙන් තියෙන මට වෙලාවට තියෙන මේක දැක්කම අනේ මේකත් ඉදන් කරලා තව ටිකක් මොන හරි එකක් කරා නම් ඔච්චර දෙයක්ද කියලා. ඉතින් මේ ඔන්න ඔය විදිහට දෙන දාණය නෙවෙයි පැහැදිලිවම අතහැර දෙන දාණය. යම් දෙයක් දෙනකොට අපි දෙන්න ඕනේ අතහැරලා. ඒ ගැන කිසිම අදහසක් නැහැ. කිසිම අදහසක් නැහැ කියන්නේ දුන්න කෙනා අඩුම තරමින් මට හිනහ වෙයි මගේ දිහා මේම හැරිලා බලයි කියලා වක්ව අදහසක් නෑ. ඒ කියන්නේ මේ ප්‍රසන්න බැල්මක්වත් යොදලා කියලා මට ප්‍රසන්න. මොකද මම මගේ වැඩේ කරා එච්චරයි. අන්න එහෙම පළවෙනි එක දානය. ඉතින් ඒක නෙක්කම්ම නිස්ෘතව අතහැරීමේ ගීමකින් හරියට අතක් හොදනකොට අතේ තියෙන දේවල් ආපහු ඒ වැටෙන දේවල් ආපහු ඒ කියන්නේ අත හොදලා දැම්මා වගේ කියලා අපි කියන්නේ. අත හොදලා දානවා කියන්නේ ඉතින් ආයේ මේ ඒක අනේ මම දන්නේ අතේ තියෙනවා ගියා කියලා හැම අදහසක් මාත්‍රයක්වත් නැහැ නේ. ඒ වගේ අත හොදලා දැම්මා වගේ දානෙ දෙන්න ඕනේ. ලෝභ දේශ මොහ අඩු වෙන විදිහට අන්න ඒක දසරාජ ධර්ම වල තියෙන පළවෙනි කාරණාව. දෙවෙනි එක සීලය. එහෙනම් දැන් මේ අපිට මේ කරන්න පුළුවන් ඒ වගේ නේ තියෙන හැටියට. සීල් රකින්න ඕනේ විශේෂයෙන් නිත්‍ය පංච සීලය. නිත්‍ය පංච සීලය ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පොහෝ දිනට ආදී දස සීල් අට සීල් ආදී ආරක්ෂා කරලා ඒක තුලින් ලබන පන්නරය ලබන කෙනෙක් වෙන්න ඕනේ. මොකද කෙනෙක්ගේ නායකත්වය තුළ තියෙන්න ඕන ලොකු පෞරුෂයක් වැරදි නොකරන ස්වභාවයක්. ඒතකොට තමයි අනිත් අය සම්පූර්ණයෙන්ම මේ නායකත්වය වට එක්රොක් වෙන්නේ ඒ පෞරුෂයත් එක්ක. ඒ පෞරුෂ වර්ධනය වෙන පළවෙනිම කාරණාව විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන් තියෙන්නේ සීලය. සීලය රකින්න කෙනාට නොබියව පිරිසක් ඉස්සරහට යන්න පුළුවන් කියලා දේශනාව සඳහන් වෙනවා. නොබියව පිරිසක් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා කියලා එහෙනම් අපිට මේ සීලය වේරමණී කියලා සමාදන් වෙන සීලය උපරිම වශයෙන් ආරක්ෂා කරන්න ඕනේ. මම කියලා දීලා තියෙනවා ඉවසීම ගැන කතා කරපු වෙලාවේ. මේ සීලය ආරක්ෂා කිරීම කියන එක ජීවිතාන්තය දක්වා මහා දුකක් වීමක් නෙවෙයි. ඕනම දෙයක් අමාරුවෙන් කරොත් ටික දවසක් යනකොට ලේසියෙන් කරන්න පුළුවන්. මොකද අපි දරාගත්තොත් යම් දෙයක් ඒ දරා ගැනීමත් එක්ක ඒ දරාගෙන විඳීම් තියෙනකොට දරාගත්තාම ඒක දරාගෙන අකණ්ඩව හිටියොත් මොකද වෙන්නේ ටික දවසක් යනකොට දරන්න දෙයක් දරන්න දෙයක් නැති වෙනවා ඒක අපි දන්න කාරණාවක් දැන් ඒ කියන්නේ මට දුකෙන් මම දරා ගන්න දේවල් මට සම්පූර්ණයෙන් බැහැර කරලා බැහැරක ආයෙ දරන්න දෙයක් නැහැ ඊට පස්සේ හරි මම මොකද්ද ඔකට කියන හැමදාම කියන උදාහරණේ පාන්දර නැගිටින්න බැරි කෙනෙකුට පාන්දර හැරෙවුවොත් හතරට විතර හැරෙවුවොත් එයාට මොකද වෙන්නේ හරි අමාරුයි දරා ගන්න අමාරුයි අදට වැටෙන්නම හිතෙන්නේ ඇඟත් රිදෙනවා හිතත් රිදෙනවා. දෙවෙනි දවසෙත් එයා වෙහෙලාට හැරුණා තුන්වෙනි දවසෙත් හැරුණා අන්තිමට දවස් 5ක් 6ක් 7ක් 8ක් 10ක් විතර හැරෙනකොට මොකද වෙන්නේ? නිකම්ම නැගිටිනවා. දැන් නැගිටිට පස්සේ අර අමාරු එකක්වත් නැහැ. එහෙනම් අර දරාගෙන පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හිටියේ හින්දා තමයි මෙයාට පුළුවන් වෙන්නේ ඒ ඉවරදිව ඒක අයින් කරගන්න පුළුවන්. නේද? ඒ රිදෙන ඒවා දරන්න අමාරු ඒවා අයින් වෙනවා අන්තිමට දරන්න දෙයක් නෑ අන්න ඒ විදිහට සීලය ආරක්ෂා කරන කෙනා දැරීම පුරුදු කරනවා පුරුදු වෙනවා එයාට සීලයත් එක්ක ඉවසීම අදිෂ්ඨානය සිහිය වීර්යය මේ කොට දේවල් වර්ධනය වෙනවා තමන්ගේ චිත්තසංතානව අන්න ඒකින්ද අපි අකණ්ඩව සිල් රකින්න ඕන තමන්ට කොතන හරි නායකත්වයේ වර්ධනය කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා නම් එයා බොරු කියන්නේ නැහැ එයා හොරකම් කරන්නේ නැහැ එයා ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ විදිහට ඒ අවශ්‍ය කරන සීල නේද විශේෂයෙන් සුරාපානය කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරීම කරන්නේ බලන්න පුළුවන්. ඔය කාරණා දෙක ගන්න. නේද? සල්ලාලකම සහ බේබදුකම. හුඟක් බිහි වෙන බිහි වුණ නායකින්ගේ පිරිහීමට ওই කාරණා දෙක ලකුණාද නැද්ද? නේද? සමහර අය ඉන්නවා සමහර අයව මේ අපකාරයෝ වගේ තියාගෙන ඉන්නවා. සල්ලාලකම් හින්දා විශේෂයෙන්ම සිද්ධ වෙච්ච සමහර සිද්ධීන්ද. හරි. මේ දැන් මේ නායකයෙක් කියලා ඉන්නේ නායකයාගේ අපි කියන්නේ තෝන් ලනු අතේ තියෙන්නේ. මෙයා ලනු අතර ගන්නවා. ලනු අතර ගන්නේ කවුද? එයාගේ වැරදි දන්න අය. වැරදි කරපුවා දන්න අය ලනු අතර අරගෙන අදිනවා හැම මේ සමහර හුඟක් අයට සමහර අයත් එක්ක එකතු වෙලා කරපු වැරදි හින්දා මොකද කරන්නේ? කරගන්න දෙයක් නැති වෙලා ඉන්නවා හුඟක් අයට වැඩ කරන්න වෙලා තියෙන වෙන කෙනෙක් කියන විදිහට නැත්තම් එයා අර හින්දා ඩිමාන්ඩ් කරනවා දෙන්නම් මං හරිද මේ විදිහට කරේ නැත්තම් බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ නේද? මම දන්න සමහර අය ඉන්නවා දිවිනසාගෙන තියෙනවා. හරි දිවිනසාගෙන තියෙන ওই ප්‍රශ්නේ හින්දාම. කරන්නම දෙයක් නැහැ හැමදාම ඇවිල්ලා වැරදි කරපු කෙනෙක් ළඟට ඇවිල්ලා එක එක ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලනවා එහෙම නැත්නම් ගෙවල් වලට කියනවා කියනවා සමාජයට කියනවා කියලා මේ බොහොම ප්‍රබු තැන්වල ඒ කියන්නේ ඒ ප්‍රාදේශීය වශයෙන් ගොඩාක් ඉහළ තැන්වල හිටපු අය. ඉතින් එක දවසක් ආරංචි වුණා ලොකු රණ්ඩුවක් ඇල්ලුවා ඇවිල්ලා කියලා. නමුත් දැන් මේක මෙයාලා හිතාන් හිටිය නැතුණත් දන්නවා දන්නේ නැහැ කියලා ඔක්කොම දන්නවා. හරි. අර කෝනේ මේක ඕනේ අර කෝනේ මේක ඕනේ කියලා අන්තිමට මේ තැනත්තාට මේක දරා ගන්න බොහොම අමාරු වුණා. අමාරු වුණා කොච්චර කරත් ඉවරක් වෙන්නේ නැහැ. පස්සේ මොකද කරන්නේ? වහවිවා. ජීවිතේම ඉවරයි. වෙච්ච පොඩි වැරද්දක් හින්දා මුළු ජීවිතේම ඉවරයි. එහෙනම් නමුත් පන්සිල් රකින්න අය එහෙම නැහැ. ඒ කට්ටියට ඕන තැනකට නොබියව යන්න පුළුවන්, කතා කරන්න පුළුවන් මහා පෞරුෂයක් තියෙනවා සිල් රකින්න අයට. ඊළඟ කාරණා තමයි පරිත්‍යාගශීලී බව. තුන්වෙනි එක. ඒ කියන්නේ ඕනම කැපකිරීමක් කරන්න තමන්ගේ ජීවිතේ තමන්ට ලැබෙන දේ ගැන විතරක් හිතලා නැතුව යහපත වෙනුවෙන් ඕනම පරිත්‍යාගශී ඕනම දෙයක් කාලය පරිත්‍යාග කරලා ශ්‍රමය පරිත්‍යාග කරලා ධනය පරිත්‍යාග කරන්න හරි ඒ වගේ ඕනම වෙලාවක පරිත්‍යාගශීලීව කටයුතු කරනවා කියන එක අපි හොඳට දන්නවා අන්න ඒක උපරිම වශයෙන් තියෙන්න ඕනේ නායකත්වයන් තුල එහෙනම් දසරාජ ධර්ම වල තියෙන තුනක් ඒක තේරෙනවනේ පරිත්‍යාගය කියවම අපිට හොඳට තේරෙනවා. ආයෙක අමුතුවෙන් කියන්නේ නැහැ මේ අපි හිතන්නේ පරිත්‍යාග කියනොත් මේ අතට දෙන පරිත්‍යාගය කියලා. මුදල් පරිත්‍යාගය, භාණ්ඩ පරිත්‍යාගය විතරක් නෙවෙයි. පරිත්‍යාගය කියන එක ඇත්තටම කැපකිරීම කියන එක. නේද? තවත් තමන්ට ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් කරන පරිත්‍යාගයක් තමයි තමන් නිවැරදි වෙන එක. හරිද? අපි අපි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මට තෑග්ගක් දෙන්න පුළුවන්. එතකොට මම නිවැරදි වීම කියන එක මට අමාරුයි හුඟක් අයට. හැබැයි රට ජාතිය ගැන හිතලා නිවැරදි වෙන්න කිව්වොත් එහෙම එයාට සමහර අයට පුළුවන් වෙන්න තියෙන එකට වැඩි ඒ වගේ හැඟීම් අපිට තියාගත්තොත් ඇත්තටම පුළුවන්කම තියෙනවා වෙනදට වැඩිය ශවි ශක්තියකින් වැඩ කටයුතු ටික කරන්න. ඉතින් එහෙනම් නායකත්වයේ තුල තියෙන ලක්ෂණයක් තමයි ඕනම දෙයක් පරිත්‍යාග කරන ස්වභාවය. තියෙන පරිත්‍යාග කළ අනිත්‍ය වෙනින් පෙනී හිටින ස්වභාවයක් තියෙනවා. ඊළඟට ඍජුභාවය. මොකක්ද මේ ඍජු බව? දැන් මතකද එතකොට දානය, සීලය, පරිත්‍යාගය, ඍජු භාවය. මොකක්ද ඍජු භාවය කියලා කියන්නේ? ඍජු භාවය කියලා කියන්නේ සතර අගතියට වහල් නොවීමයි. හරිද? සතර අගතිය කියලා කියන්නේ ඡන්ද, දේශ, බය, මෝහ. දැන් අද අරගෙන බලන්න අද මේ රටෙත් අපි බලුවොත් එහෙම ඡන්ද කියන්නේ කැමැත්ත. Taman කැමති පැත්තට ඇද වෙන ගතිය තියෙනවද නැද්ද? හරිද? හරිද මෙහෙම කියන තියෙනවා. හරිද? එතකොට මං අකමැති කට්ටිය හරි දේ කරලා. හැබැයි මං කියන්නේ මොකද්ද? මේක හරියන්නේ නැහැ කියලා. ඒකේ වැරද්දමයි හොයන්නේ. කියන්නේ ඇදවීමක් කිය. Taman කැමති පැත්තට ඇද. ඒක ඍජු ගතිය නෙවෙයි. ඒක ඡන්දයෙන් හින්දා වෙනවා. තව කට්ටියට මේක දේශයෙන් හින්දාත් වෙනවා. හරිද? Taman කැමති කට්ටිය හරි දේ කරලා මේ ඔව් ඉතින් දේශයෙන් තමයි අරක වෙන්නේ. Taman කැමති කට්ටිය හරි දේ කරලා එයාලා මොනවා කරත් වැරදි. Taman කැමති කට්ටිය වැරදි දේ කරලා. හරිද? අන්න ඡන්දයෙන් හින්දා වෙන්නේ. මේ කට්ටිය තියෙන ඡන්දයෙන් හින්දා මොකද කරන්නේ? ඒකට හැම වෙලෙම කියන්නේ මොකද්ද? ඒක සාධාරණීකරණය කරනවා. ඉතින් අපේ රටේ බොහෝ මිනිස්සු එහෙමයි. ඒ තමන් අකමැති කට්ටිය හරි දේ කරාට කොහෙන් හරි වැරද්දක් හොයාගෙන ඒක වැරදි කියලා කියනවා. තමන් කැමති කට්ටිය වැරදි දේ කරොත් ඒ දේ හරි කියලා කියනවා. ඍජු කෙනා එහෙම නෑ. හරි දෙයට හරි විදිහටත් වැරදි දෙයට වැරදි විදිහටත් හැම වෙලෙම හැම නිමේෂයකම කතා කරනවා. හරිද? එහෙනම් හැම වෙලෙම ඔන්න ඔය ඍජු ගතිය තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර අය බයින්ද එහෙම කරනවා. සහ මෝඩකමින්ද එහෙම කරනවා. එහෙනම් ඔය ඇද ගතියට හේතු හතරයි නේද? ඍජු නැතුව ඇද වෙන කෙනෙක්ගේ ජීවිතය නිකන් තමන්ට අවශ්‍ය විදිහට ඇද වෙලා තීරණ ගන්න ඒවා ඉතින් අපේ පෞල් පසුබිම් වුණත් අපි හොඳට බලන්න ඕනේ. ගෙදර ඉන්න අය තමන්ගේ මම මගේ නායකත්වය තුළ මං අහවල් දරුවට ආදරේ හින්දා එයා වැරද්දක් කරපුවම එයා නිවැරදි කරලා මෙයාට ආදරේ අඩු හින්දා මෙයාට නේද මෙයාගේ පැත්තට වැරද්ද දාලා කටයුතු කරනවද මම මගේ කණ්ඩායමේ ඉන්න යාළුවෝ ටික අතර වැඩියෙන් කැමති කෙනෙක් ඉන්නවා නම් එයා වැරදි දෙයක් කරපුවම හරි කියනවද? හරිද? නැත්තම් වැඩියෙන් මං අකමැති කෙනෙක් ඉන්නවනම් එයා මොන දේ කරත් මං එයාව නිකන් කපලා අයින් කරලා දානවද කොච්චර හොඳ කරත්. එහෙනම් තමන්ම හිතලා බලන්න. එතකොට ඉතින් මෙහෙමයි. හරි අපි වෙලාවක රජවරුන්ට බයිනවා. නේද? එතකොට දැන් අර ගතිගුණ තියෙනවනම් මං රජ වුණත් නේද? ඔය කියන ගතිගුණ තියෙනවා නම් මම රජ වුණත් ඔය කියන දේ විකල්ප රජවරු හොයලා වැඩක් නැහැ. හොයන්න ඕනේ මොකද්ද ගුණවන්තකම් මම හැමදාම කියන්නේ නේද තමන් අපි හැම වෙලෙම බලන්න ඕන ගුණවන්ත ජීවිතයක් දිහාට හැරෙන්න ගුණවන්තකම් දිහායි අපි බලන්න ඕන හැම වෙලෙම හොඳයි එහෙනම් ඔන්න ඔය කියන ඍජුභාවය අපි හදාගන්න ඕන අපේ ජීවිතයට එකතු වෙලා හැමදාම ඒ ඍජු ගතිය තියෙන්න ඕනේ හරි ඒ ඍජු ගතිය නවත්තන්න මේකේ ඊළඟ කාරණාව දැන් ඍජුභාවය කියන එකේදී අපි කර්ණිමෙත් සූත්‍රය සාකච්ඡා කරා වඩා ඍජුභාවය කියලා කියන්නේ තමන්ටවත් තමන් ඇද වෙන්නේ නැහැ. හරිද? අතුරාන්තයෙන්ම ඊටාම දැඩි තමන් දන්නවා මම කෙලින් වැඩ කරනවා මම. හරිද? මොකක්ද කෙලින් කියලා කියන්නේ ධර්මයට අනුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන් තමන්ට සාපේක්ෂව දැන් හුඟක් අය ඉන්න තමන් අතින් වෙන වැරද්ද සාධාරණීකරණය කරගන්නවා. හ්ම් දැකලා තියෙනවද එහෙම කරනවා නේද? ඒක දකින්නේ අනුන්ගෙන් නෙවෙයි ඒක දකින්න ඕනේ තමන්ගේ. මොන උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම සමහර අය ඉන්නවා මත්පැන් පානය කරනවා. මත්පැන් පානය කරන්නේ මේ කණ්ඩායම් ගහලා ඔය සාදවලට ගිහිල්ලා නෙවෙයි. මේ එයා මේ මෙහෙම කියනවා. ඇඟරි දෙනවා හරියට. හැන්දෑවට ටිකක් නේද? හැන්දෑව ටික ගත්තේ නැත්නම් මේක කෑම කන්නත් පහසුයි. ඔක්කොම පහසුයි කියලා මේක මොකක්ද තියෙන්නේ? ඇද ගතිය. අර අතහරින්න බැරි කමට වෙන මොනවා හරි කියවනවා. වෙන මොනවා හරි කියවනවා. ඒක පැහැදිලිවම නරක දෙයක්. ඒ මොකද එන්නේ ත්‍රිසංගත සිතුවිලි මත්වනුත් එක්ක වෙන්නේ බොහොම බොහොම පහත් සිතුවිලි එන්නේ කෙනෙකුට. ඒකට පුරුදු පුහුණු වුණොත් එහෙම හරි ගැටලුවක් තියෙනවා. කියන්නේ දෛනිකව ඒ වගේ මත්පැන් පානය කරන අය ඉන්නවා නම් එයාලා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකත් එක්ක මොලේ සමහර සෛල ස්ථීර වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැත්ත් එකටපත් වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? අර සැරෙන් සැරේ ඇති වෙන ත්‍රිසංගත සිතුවිලි වලට සමාන සිතුවිලි ඇති වෙන්න පටන් ගන්නවා. ඒක වැඩිපුර වැඩිපුර භාවිතා කරලා තියෙනවා නම් මරණාසන්න මොහොතේදී ආචින්න කර්මයක් විදිහට ඔන්න ඔය ත්‍රිසංගත සිතුවිලි කියන්නේ හැඟීම් වැඩි හොඳ නරක දැනීම් අඩු. නේද? බීපු අය ළඟ තියෙන ඒ වගේද නැද්ද බලන්න. හොඳ නරක තේරෙනවා අඩුයි ටිකක්. ඕන තැනක කෑ ගහන්න බලනවා. නේද? හොඳ නරක තේරෙන්නේ හැබැයි හැඟීම් හැඟීම් වැඩි. තිරසන් සත්තු දිහා බලන්න පොඩ්ඩක්. අපේ ගෙදර ඉන්න බල්ලෙක් ගන්න එයාට මට මට ප්‍රියයි නම් එයා මගේ පස්සෙමයි. එයාට හැඟීම් වැඩි. හොඳ නරක තේරෙනවා අඩුයි. එතකොට අන්නේ තත්ත්වයටපත් වෙනවා බීමත්කමටපත් වෙච්ච අය මේ ඉතින් ඒ පුරුදු පුරුදු පුහුණු කරොත් එහෙනම් මොකද වෙන්නේ ආචින්න කර්මයක් විදිහට ඒ වෙලාවේ ඇති වෙන සිතුවිල්ලක් ඇවිල්ලා නේද මේ නරක තැනක උප්පත්ති ලබන්න හේතු වෙනවා ඉතින් මේ අන්න ඒ විදිහට තමන්ට තමන්ගෙන් ඇති වෙන වැරද්ද මේක පැහැදිලිවම වැරද්දක් කියලා සත්‍යවාදීව දකින්න පුළුවන් වෙනවා මට පුළුවන් වෙන්න ඕනේ මට පුළුවන් මේක පැහැදිලිවම හදාගත යුතු අඩු කරගත යුතු නැති කරගත යුතු මෙන්න මේක මගේ ළඟ තියෙනවා කියලා සාධාරණීකරණය කරන්න එපා. හරිද? අපි හැම වෙලේම අපිට දැනුණා නම් බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව මෙන්න මෙතන වැරදීමක් මගේ අතින් සිද්ධ වෙනවා කියලා ඒක සාධාරණීකරණය කරන්න යන්න එපා. ඒකේ ලොකු ජයග්‍රහණයක් තියෙනවා තා කරන්න පුළුවන් නම්. ජීවිතේට විශ්වාසවන්ත කවුරු හරි කීප දෙනෙක් ඉන්නවනේ. හරිද? පළවෙනි එක Tamanට Taman බොරු කරන්න එපා කියන එකයි. දෙවෙනි එක තමයි එතකොට දැන් බොරු කරන්නේ නැත්නම් මම දැනගන්නවා මේ වැරද්ද මගේ ළඟ ඇත්තට මේ වැරද්ද මගේ ළඟ තියෙනවා කියලා මම දැනගන්නවා. ඒකේ වඩා හොඳ දෙයක් තියෙනවා Tamanට කවුරු හරි විශ්වාසවන්ත දරුවෙක් හරි දෙමව්පියෝ හරි කවුරු හරි ඉන්නවනම් එයාට හැම වෙලෙම මේ කියන්න. හරි? එහෙම ඕන දෙයක් කියන්න පුළුවන් අය ඉන්න වෙලාවල් තියෙනවා මේක කියන්නේ විශේෂයෙන් කල්යාණ මිත්‍රව සම්බන්ධ කර ගැනීමේ තියෙන වටිනාකම එකයි මේක කියන්නේ මගේ ළඟ මේ සිතුවිලි තියෙනවා මගේ ළඟ මේ වැරද්ද තියෙනවා මම මේක ඉක්මනින්ම හදා ගන්නවා කියලා හරිද එතකොට ඒ තමන්ගේ ඍජු ප්‍රතිපත්තිය ළඟ තියාගන්න හැම වෙලේම තමන්ගේ වැරද්ද තමන්ගේ වැරද්ද කියලා සාධාරණීකරණය කරන්නේ නැතුව නේද? ඒ වඩා ඍජුභාවය මේකෙදි ගොඩාක් වැදගත් වෙනවා. එහෙමනම් දානය, සීලය, පරිත්‍යාගය ඍජුභාවය. ඊළඟට තියෙන්නේ මේ ඍජුභාවයත් එක්ක තිබිය යුතු ගුණාංගය තමයි ඒකට කියන මෘදුභාවය කියලා. මෘදු කියලා කියන්නේ අර ගල් ගෙඩිය වගේ නෙවෙයි. හරිද? ඍජු මෘදු කියන ඍජු කිව්වහම ඒ ඍජුභාවය අරගෙන ඒකෙන් කාටවත් තලාපෙලන්න සූදානම් වෙන්නේ නෑ. ඒක ඉදිරිපත් කරන්න පවා බොහොම මෘදු ශෛලයකින් නේද? සමහර අය ඉන්නවා පින්නත් නේ. දැන් ඔය සක්විති රජුරුව ගැනත් එහෙම සදානක් වෙනවා නේද? කවුරුත් එක කතා කරොත් එහෙම ඒ කතා කරපු එක්කෙනාගේ හිත ඇදලා බෙදලා ගන්නත්. ඒ කියන්නේ එයා කොයි වෙලාවකවත් තෘප්තිමත් වෙන්නේ නැහැ කියනවා කතා කරපුවාම. මේ බලන්න මේ ගුණාංග වර්ධනය කරොත් හරිද? ගුණාංග වර්ධනය කරොත් මොකද වෙන්නේ කියලා දැන් ආනන්ද හැමදෙර ගැනත් එහෙමයි දේශනා කරලා තියෙන්නේ. කවුරු හරි කතා කරන කෙනාට එයා තෘප්තිමත් වෙන හැට ඇති වෙන්නේ හරිද මෙයාත් මේ මෙයාත් එක්ක ඒ වගේ ගතිගුණ තියෙන කෙනෙක් එක්ක කතා කරන්න ගත්තොත් එහෙම ඉස්සරහා ඉන්න කෙනාට කතා කරන කෙනාට ඇතිවීමක් වෙන්නේ නෑ තව කතා කරා නම් හොඳයි තව කතා කරා නම් හොඳයි තව කතා කරා නම් හොඳයි තව කතා කරා නම් හොඳයි කියලා තමයි හැම වෙලේම හිතෙන්නේ ඉතින් ඒ තමයි මේ මුද්දු මොලොක් ස්වභාවයන් ගැටීම් නැති හරි සෞම්‍යව කොයි වෙලාවකවත් කෙනෙක් වරිදවන්නේ නැති නේද ස්වභාවයට කියනවා මුද්දු ස්වභාවය කියලා. එහෙනම් ඍජුභාවය මෘදුභාවය. ඊළඟට ඔය දසරාජ ධර්ම වල තියෙන කාරණාව තමයි තපස. තපස කියන්නේ මේ කැලේ කියලා තපස්ස කරගින්න කියන එක නෙවෙයි. හරි තපස කියලා කියන්නේ දැන් අපි දන්නවනේ පොය දවසට සිල් ගන්න ඒවා. හරිද? ඒ වගේ Brahmachari ජීවිතයකට පුරුදු වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ සීලය පංචශීලයෙන් එහාට ගිය තව ඊටත් වැඩි එහා ගිය සීලයක් සැරෙන් සැරේ සැරෙන් සැරේ ආරක්ෂා කරන්න ඕනේ. භාවනා ආදිය කරමින් ශුන්‍යාගාරවල රුක්ක මූලවල හැඳිලා තමන්ගේ පිරිසිදු භාවය නැවත නැවත නැවත නැවත අලුත් කරගන්න ඕනේ. හරිද? එතකොට ඒ වගේ දසරාජ ධර්මයෙන් කටයුතු කරන කෙනෙකුට ඒ රජ කෙනෙක් ළඟ අතීතයේදී ඒ තපස තිබුණා. සද්දා බීජං තපෝ වුට්ටි නේද? ඒ කියන්නේ වැසි ජලය තමයි බීජය සද්දා වෙනකොට වැසි ජලය තමයි තපස. ඒ සද්දාව අනුව කෙරෙන Brahmachari ජීවිතය තමයි මේ ඉදිරියට අරගෙන යන්නේ නිවන් දැකීම සඳහා පිළිපන් අය. ඊළඟට ක්‍රෝධ නොකිරීම අක්‍රෝධං කියලා කියන්නේ එතකොට ක්‍රෝධ නොකරනවා කියන්නේ මොකද්ද අර මේ පන්න පන්නා ක්‍රෝධයෙන් පරිගන්න ගතිය නැති වෙන්න ඕනේ. වැරදි කරගෙන කෙනෙකුට දඬුවම දෙනවා කියන එක නෙවෙයි. අපි දැකලා තියෙන සමහර දේවල් නේද? සමහර දේවල් පින්නත් නේ ඊටාම විශාල වශයෙන් ක්‍රෝධයෙන් වැඩ කරන ආකාරය මේ රටේ ඕන තරම් තියෙන මතක තියාගෙන ඉඳලා හරිද වෙන කවුරු හරි කරපු දෙයක් දැක්කහම නේද මොකද කරන්නේ ඇති පදන් ක්‍රෝධයෙන් වැඩ කටයුතු කරනවා මේ ඒක කියන්නේ හොද්දට බලලා ඇනෙන්න රිදෙන්න යම්කිසි දැඩි ඒ වගේ එක පරිහානීය ලක්ෂණයක් එක දියුණුවක් නැති දෙයක් තමයි ඉතින් අපි අවුරුදු 30ක් ක්‍රෝධයෙන් වැඩ කරගත්තා ඒකත් එක්ක මුළු රටම දියුණු වෙන්න තිබ්බ රටක් සම්පූර්ණයෙන් පල්ලෙහාට නැති ඒකින්ද ඒ ක්‍රෝධයෙන් වැඩ කරපු දෙපාර්ශ්වයටම ඒකෙන් වැඩක් වෙලා වැඩක් වෙලා නැහැ දෙපාර්ශ්වයටම ඒකෙන් වැඩක් වෙලා නැහැ එතකොට ඒකින්ද එකිනෙකා කණ්ඩායම් වශයෙන් හෝ කොහොමද මේ ක්‍රෝධය කියන එක නොතිබිය යුතුයි. ඒක විශේෂයෙන්ම නායකයෙකු තුල නොතිබිය යුතු ලක්ෂණයක්. ඒකෙන් වෙන්නේ විශාල හානියක්. නේද? ක්‍රෝධයෙන් වැඩි කිරීමේ විශාල හානියක් සිදු වෙනවා. ඊළඟ එක තමයි අවිහිංසාව. කෙනෙකුට පොඩ්ඩක්වත් විදිනවට අකමැති වෙන්න ඕන. හරි? කාටවත්වත් රිදෙන්න තියෙන්න ඕන මට රිදුනා හා සමානයි කියලා දැනෙන්න ඕනේ. එහෙමනම් ඉතින් යම් යම් තීරණ ගනිද්දී මේ තීරණ හින්දා නේද තමන් ඉන්න කණ්ඩායමේ තමන්ට අපි හිතමුකෝ බලයක් ලැබිලා තියෙනවා කියලා හොඳ. හැබැයි <clears throat> මේ තීරණ ගැනීමේදී මේ තීරණ හින්දා රිදීමක් ඇති නොවන විදිහට හැම වෙලේම මේ තීරණ ගන්නකොට කාටවත් රිදෙන්නේ නැති වෙන්න තමන්ගේ ඒ කියන්නේ මා රිදෙන අවස්ථා දෙකයි කායික සහ මානසික කියන අපිට තරහ ගියහම මොකද වෙන්නේ බලන්න. තරහ ගියාම අපි හැම වෙලේම අනිත් අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අපි දන්නේ නැති වුණාට එතන තියෙනවා හෘදීමේ කැමැත්ත. හරිද? හෘදීමේ කැමැත්ත තියෙනවා. හිංසා කිරීමේ කැමැත්ත තියෙනවා. ඒ හිංසනයට ලක්කරන උත්සාහ කරන හැම වෙලේම හොඳටම තරහ ගියාම. ඇයි ඒ තරහ ගියාම ඒ තරහ නිවෙන විදිහක් විදිහට අපේ මනස අපිට කියලා දීලා තියෙන්නේ. අපි පොඩි කාලේ ඉඳන් දන්න විදිහ තමයි අනිත් කෙනාට එක්ක බයින්ඩ් එක්ක ගහන්න කියලා. බැනීමෙන් සහ ගැහිමෙන් ඇති වෙන්නේ හැම වෙලේම ඇති වෙන්නේ රිදීමක් හිංසාකාරී ස්වභාවයක්. එහෙනම් තරහත් එක්කත් මේ කාරණාව එනවා. එහෙම නැතුව කිසි කෙනෙකුට මම හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ කියලා අපි අපි රජ වෙලා ඉන්න යම් නායකත්වයේ සපේන කොටසක් තියෙනවා නම් ඒ කොටසේ කිසිවෙකුට හිතවන්නේ නැති වෙනවා. ඒත් බලන්න වැරද්දක් කරපුවාම ඍජුභාවය තියෙන හින්දා කතා කරන්න පුළුවන්. නේද? ඒ කියන්නේ හොඳින් කතා කරනවා. කරුණාවන්තව කතා කරනවා. ඒ වගේම කිසි කෙනෙක් පරිද්දන්නේ මේ අවිහිංසා සංකල්පනාවෙන් යුක්තව වාසය කිරීම තමයි අවිහිංසාව කියලා කියන්නේ. ඊළඟ කාරණාව තමයි ඉවසීම. හරිද? ඉවසීම කියලා කියන්නේ අන් අයගේ පරුස වචන. අන් අයගේ පරුස වචන ඉදිරියේ පරුස වෙන කෙනා ගැන අපි කියලා දීලා තිබ්බ දේ මතකද දන්නේ නැහැ දැන්. හරිද? මම සැරෙන් සැරේ මතක් කරන්න ඕනේ. මං කියලා දීලා තියෙනවා කාටුන් එකක් වගේ යමක් මතක තියාගන්න කියලා. හරි අන්න අයගේ පරසව වචන ඉදිරියේ පරස වෙන විදිය මේ විදිහයි කරන්නේ. දැන් අපි යනවා පාරක. යනකොට බල්ලෙක් බල්ලෙක් මොකද කරන්නේ මට බුරාගෙන එනවා. හරි. ටිකකින් බලනකොට දැන් ඒතකොට දැන් මං දුවනවා බල්ලා මගේ පස්සේ පන්නනවා. ටිකකින් බලනකොට මං බුරාගෙන යනවා බල්ලා දුවනවා. <laughs> අන්න එහෙම කාටුන් එකක් වගේ මේක මතක තියාගන්න කියලා මම මේ හැමදාම කියලා තියෙනවා. ඒ මොකද අරයාගේ පරස වචනෙච්චහ මහත් ඒ தත්ත්වෙටම වැටුණා. ඒ කියන්නේ බල්ලාගේ தත්ත්වෙටම වැටුණා වගේ. ඒ කියන්නේ බල්ලෙක් බුරන් ආපුවම අනිත් පැත්තට මන්දිරුවේ බල්ලාගේ தත්ත්වෙටපත් වෙනවා. වෙන කෙනෙක් මට පරස වචන කියාගෙන આવොත් මාත් පරස වචන කිව්වොත් මම එයාගේ தත්ත්වෙටමපත් වෙනවා කියන එකයි. ඉතින් ඒකින්ද එතෙන්ටපත් නොවි ඉන්න මට පුළුවන්කම තියෙන්න ඕනේ. මේ ඉවසීම කියන එකෙන් අනිවාර්යයෙන්ම ලොකු ජයග්‍රහණ ලැබෙනවා කෙටි කාලෙකින්ම. අපිට වෙලා තියෙන්නේ ඒ ජයග්‍රහණය ලැබෙන තුරු ඉවසාගෙන සිටිය නොහැකිකමයි තියෙන්නේ. ප්‍රතිඵලයක් මේ ලෝකයේ පින්වත්නි ඕනම දෙයක කරන දෙයක ප්‍රතිඵලයක් එන්න හුඟක් වෙලාවට ඒ වෙලාවෙන් ප්‍රතිඵල ලැබෙන මොකද ඵලය ඍජුවම හේතුවට හේතු වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් කිව්වොත් දර, ගින්දර මේවා හේතු වුණොත් උෂ්ණේ හේතු වුණොත් එහෙම ගින්දරපත් වෙනවා නේද? දර, රොඩු ආදිය. එහෙනම් එතන අර රොඩුත් තියෙනවා, ඔක්කොම තියෙනවා, ගිනි දැල්ලත් එතනම තියෙනවා. වර්තමාන ප්‍රතිඵලත් එක්ක වර්තමානයේම ඇති වර්තමාන හේතුත් එක්ක වර්තමානයේම ඇති වෙන ප්‍රතිඵල જાතියක් තියෙනවා. තව ප්‍රතිඵල જાතියක් තියෙනවා. මේ වර්තමානයේ යමක් වුණාට ප්‍රතිඵලය තියෙන බොහොම පස්සේ. හරිද? එතකොට ප්‍රතිඵලය ලැබෙනකොට හේතු ඒකට හේතු තියෙන්නේ ඊට කලින් හේතු. ඒ වගේ සම්හුඟක් දේවල් තියෙනවා මේ මානසික පැත්තෙන් තියෙන දේවල් ප්‍රතිඵල ලැබෙන්නේ ටිකක් පහු වෙලා. හුඟක් අයට පහු වෙලා මේ ප්‍රතිඵලය ලැබෙන තුරු ඉවසන්න බැරුව මහා දරුණු වේගවත් වැඩ පිළිවෙල වලට යනවා. හරිද? මොකද මේ හුඟක් අයට ඕනේ මොනවද ප්‍රතිඵල මේ ශනිකව. හ්ම් මේ නිකන් උදාහරණයක් කියන්නම්. දැන් මේකට නම් කවුරුත් කැමති නෑ මට. මම මේ කියන උදාහරණයට දැන් මම ඒ වෙච්ච දෙයක් එක කියන්නම්කෝ. මතකද දුම්හිඳ ඇල්ලෙන් පැනලා මැරුණා ද්‍රවිඩ පුතෙකුයි මම මට මතක ඇති සිංහල දුවෙකුයි නැත්තම් සිංහල පුතෙකුයි. ඒ කියන්නේ ಜಾති දෙකක දෙන්නේ මේ දෙන්නට පාසල් යන වයසේ. අවුරුදු 15 16ක් වගේ වයස මේ දෙන්නට. ඉතින් මේ දෙන්නට තද බල විරුද්ධතාවයක් තිබ්බා. මේක ඉතින් නොගැලපෙන වයසක, නොගැලපෙන විදිහට ඉතින් දෙමාපියෝ තද බල විරුද්ධතාවයට මේක පොලිසි වලට පවා ගියා. අන්තිමට පොලිසියෙන් පවා මේ කට්ටියට ගැටලු සාගතත් වෙන්න ඇති කරනවා. මේ දෙන්නා ගිහිල්ලා දුම් හිඳ ඇල්ලුවට වෙලා හිටියා දැන් අද්දකල්ලා. හරි. එයාලට පේන්න එකපාරටම ගිය පොලිස් නිලධාරියෙක්. පෑන්නා. හරිද? එක්කෝ ඈතින්නම් බෝඩ් එකක් අල්ලනවා අපි වලට කැමති වෙනවා කියලා. නේද? ආවට පස්සේ පුළුවන් ඉතින් ටික කරගන්න. හරිද? පොලිසියෙන් අල්ලන්න කියලා යනවා නැතන්ට. ඉතින් ඒවයි කිසි ඉවසීමක් නැහැ. මම ওই වෙලාවට කිව්වේ මේ වගේ දෙයක් සිද්ධ වුණාම අපි වැඩි හිටිය විදිහට එයාලට ඕන කොහොමද දන්නවද? අද ගෙදරට ගෙන්නලා හරිද? අද ඉඳන් මේක නවත්තන්න ඕනේ. එක දවසෙන් සියලු ප්‍රතිඵල ගන්න ඕන හරියට නිකන් මේ ලයිට් එකක් ඕෆ් කරලා දානවා වගේ කියලා හිතේ. ළම ගොඩ නැගිලා තියෙන්නේ හිතක. යම් දෙයක් හේතු වෙලා ඒක වෙලා තියෙන්නේ. එයා තව කෙනෙක් ගැන හිතලා තියෙන්නේ. එහෙම එක දවසෙන් දෙකෙන් මේක නවත්තන්න බෑ. නේද? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඉවසලා නවතින විදිහට වැඩ කරන්න ඕනේ. නේද? කොහොමද ඒක කරන්නේ කියලා හිතලා බලන්න. කොහොමද කරන්න කියලා දැන් බලන්න ඔය ඒ ඒ කියන ළමයි දෙන්නටම මෙහෙම කියනවා. හරි. අපි මේක කරලා දෙන්නම්. හැබැයි අවුරුදු 6ක් යනකම් ඉගෙන ගන්න ඕනේ. හරිද? හොඳට ඉගෙන ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතකන් හම්බෙන්න කතා කරන්න එහෙම අනවශ්‍ය විදිහට බෑ. ඕනනම් දුරකථනයකින් කතා කරන්න පුළුවන්. එච්චරයි. හැබැයි හොඳට දෙන්නම ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තොත් මේ කරලා දෙන්න කියලා. සමහරට එහෙම කරා නම් අවුරුදු දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ? දෙන්නට මෙපා වෙලා අමතක කරලා. ජීවිත දෙකක් නැවතුණා ඉවසා ගන්න බැරි හින්දා. එහෙනම් හුඟක් දෙමාපියන්ට වෙලා තියෙන්නේ ඉවස ගන්න බෑ. යම් යම් තැන්වලදී ඉවස ගන්න බැරුව දරුවන්ටත් එහෙමයි හුඟක් අය හදිස්සියේ මහා කෝපයට පත් වෙලා සමහර නායකින්ට පවා ඒ ගැටලු තියෙන ඉවසන්න බැරි හින්දා හදිස්සියේ ලොකු තීරණ අරගෙන මුළු ඔක්කොම අවුල් කරගන්නවා. එහෙනම් නවවෙනි කාරණාව ඉවසීම. 10 වෙනි කාරණාව අවිරෝධතාව. අවිරෝධතාවය කියලා කියන්නේ අර හැම එකටම විරුද්ධ වෙන ගතිය නෑ. හරිද? මහා ගැටලු ඇති වෙන විදිහට සමහර වෙලාවට සමහරුන්ගේ තියෙන ලක්ෂණ තමයි කතා කරොත් කතා කරන හුඟා දේවල් වලට විරුද්ධව නැගී සිටිනවා. අනිත් දැන් කණ්ඩායමක් වශයෙන් වුණත් යද්දි මොන හරි දෙයකට ඉස්සෙල්ලාම අවිරෝධ වෙන يعني විරෝධ වෙනවා. විරෝධ වෙලා ඉවර වෙලා ඒ සීමාවන් තුල මොකද කරන්න ඕන? නේද? කට්ටියත් එක්ක එකතු වෙලා යන්න ඕන නම් Taman කියන දේ ඔක්කොමලා ඔක්කොමලා කියන විදිහටම ඔක්කොම කරන්න ගියොත් එහෙම මොනව වෙයිද? කවදාකවත් මොකද එක එක්කෙනාට විරුද්ධකම් ඇති වෙන්නේ මොනවටද? විවිධ එකම කාරණාවකට එක එක විරුද්ධ අදහස් ඇති වෙන්නේ ඒ ඒ කෙනාගේ තියෙන දෘෂ්ටිවල තියෙන වෙනස්කම් හින්දා. එතකොට ඔන්න ඔය අවිරෝධී බව යමක් කරන්න ගියාම විරුද්ධ වෙන්නේ නැති සහ එක එක පාට එක එක පක්ෂත් එක්ක දැඩි බල විරෝධීතාවයක් ඇති නොකරගෙන වාසය කිරීම දසදාහක ධර්මයේ රාජ කරන කෙනෙක්ගේ ස්වභාවයක්. එහෙනම් අපේ ජීවිතවලට එකතු කරගන්න ඔන්න ඔය ටික තියෙනවා නම් කෙනෙක් ළඟ කියන දසදාහක ධර්ම කියලා. මොනවද දානය සීලය පරිත්‍යාගය ඍජුභාවය බුදුභාවය තපස ක්‍රෝධ නොකිරීම අවිහිංසාව ඉවසීම සහ අවිරෝධතාවය ඉතින් ওই ටික දැන් බලන්න මේ කාරණාත් එක්ක ඇත්තටම හිතලා බැලුවොත් ওই කාරණා ටික තියෙනවා නම් යා හරිය යහපත් පුද්ගලෙක් වෙනවද නැද්ද නේද අපිට පුළුවන් දේ කාරණා ටික විදිහට ගොනු කරගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබ්බේ නැත්තම් නෑ බොහොම අමාරුයි. එහෙනම් අපිට මේ ලැබිලා තියෙන්නේ මොනවද? අපිට ලැබිලා තියෙන්නේ මහා උරුමයක්. ඒක පැත්තකින් දැන් මේ ටික තියෙනවා නම් මම ආයසරයක් අහනවා. අද මම මේ ටික කතා කරන්න ගත්තේ මේ ටික තියෙනවා නම් ඕවා තුල නිවන් දකින්න ඕන ගුණාංග නැද්ද? දානය තියෙනවා. සීලය තියෙනවා. පරිත්‍යාගය තියෙනවා. ඍජුභාවය තියෙනවා. කන්නිමෙත් සූත්‍රයේ තියෙනවා. සක්කෝ උජුත් සූජුත් සූචෝ දසන දුවනතිමානි සන්තසකෝ සුබරෝචිකෝ නිවන් දකින්න ඕන කාරණා ටික. නේද? එහෙනම් මේවා අපේ ලෞකිකත්වයෙන්ම ලා ගන්න ඕනේ නැහැ. මේ දේවල් තියෙනවා නම් කෙනෙකුට නිවන් දකින්න නිවන් දකින්න පැත්තට එයාව නැඹුරු වෙලා නැඹුරු වෙලා යනවා. ඉතින් එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම මහා යහපතක් උදා කරවන ධර්මයක්. ඉතින් මේ ධර්මය සුරක්ෂිතව ආරක්ෂා කරගෙන අපේ අනාගත පරපුරට අපි දෙන්න ඕන. අපිට ලැබිච්ච උරුමය භුක්ති විඳලා ඒක විකෘති නොකර ඒ ලැබිච්ච උරුමය අනාගත පරපුරට දායාද කරන්න ඕනේ. හරි? ඉතින් ඒ වගේ අපි මේ උරුමය ගැන නිබඳව নিরතුරුව සාකච්ඡා කරන්නේ සතියකට වරක් මේ පිළිබඳව අපිට රකින්න දෙයක් තියෙනවා රැකලා උරුම කරන්න තියෙනවා ඒක අපේ යුතුයකම. ඒ යුතුයකම ඉෂ්ට කරන්ද අපි හැමෝම බැඳිලා ඉන්න ඕනේ. Taman નિවරදි වුණොත් අනිත් පැයට යමක් කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එවැනි ආකාරයකට කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කර ගැනීම සඳහා හැම කෙනෙකුටම ධර්ම ශ්‍රවණය කරපු ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරමින් දායකත්වය දරපු සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා තුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති